අන්තිම ප්‍රශ්නේ සාවින්දාස දැන් මේ මේ පටිච්ච සමුප්පාදේ දැන් අපි අපි ඉතින් මේක මේ සජ්ජායනා කරන්න පුරුදු වෙලා තිනවා අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියලා කොහොම කියනකොට මේක මේ දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා කියනවට වඩා මේ මට මට මට ටිකක් මේක වදින්න පටන් ගත්තේ තැන තමයි පස්සපත්‍ය වේදනා කියන්නේ. මේ මනසේ තුල නේද මේ ඔක්කොම කතන්දර මේ වේදනාවල් ඔක්කොම ඇති වෙන්නේ කියලා. ඒ ඕන තරකින් අපිට පටන් ගන්න පුළුවන්. මේක අවිද්‍යාවෙම පටන් ගත යුතුයි කියලා නියමයක් නැහැ. දැන් සම්මාදිට්ඨි සූත්‍රයේදී සරියොත් මහරහතන් වහන්සේ ওই එක් එක් කාරණා වෙන වෙනම අරගෙන සම්මාදිට්ඨිය මතු කරගන්න ක්‍රමයේ හැටියට පැහැදිලි කරනවා. එතකොට මේ ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා. එතකොට ඒක තමයි දුක්ඛ සත්‍ය. එතකොට ඒ ඒ දුක හටගන්නා හේතුව මේ තෘෂ්ණාවයි මේ මේ විදිහට ඕනනම් එතනින් අපිට ප්‍රවේශ වෙන්න පුළුවන් මේ මේ පටිච්චසම්පාද ක්‍රියාවලියේදී අපිට ඕනම තැනකින් අවතීර්ණ වෙන්න පුළුවන් එතකොට සම්මා සම්බුදුවරු ඒ එක්ක ක්‍රමයෙන් මේක දේශනා කරලා තියෙනවා. පටිච්චසම්පාද සූත්‍ර, පටිච්චසම්පාද දේශනා සිය ගණනක් තියෙනවා. සූත්‍ර පිටකේ. ඊළඟට අභිධර්මයේ විභංග ප්‍රකරණ එහෙම විවිධ තැන්වල විවිධාකාරයෙන් දක්වලා තියෙනවා. මේකට එකම ක්‍රමයක් නැහැ. මොකද මේක චක්‍රයක් හැටියට ක්‍රියාත්මක වෙන නිසා ඕන තැනකින් අපිට පටන් අරගෙන මේක හඳුනා ගන්නට පුළුවන්. එතකොට අවිද්‍යාපච්චය සංඛාරා කියලා අවිද්‍යාව මූලික කොට දක්වලා තියෙන්නේ මේ මේ පැවැත්ම තුල අවිද්‍යාවෙන් පටන් ගන්නවා කියන එක නෙමෙයි. අවිද්‍යාවෙන් පටන් ගන්නවා නේද? අවිද්‍යාව කොහොමද හටගත්තේ? කියන එහෙම කාරණයක් නිසා නෙමෙයි මේක මේ මේ චක්‍රය තුල ප්‍රධාන සාධක දෙකක් තියෙනවා අවිජ්ජා සහ තණ්හා. ඔය සාධක දෙකෙන් තමයි මේ සමස්තය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපිට මේ අවිද්‍යාව කියන සාධකය දකින්න පුළුවන් නම් එතනින් ප්‍රවේශ වෙලා ඉදිරියට යන්න පුළුවන්. තණ්හා කියන සාධකය දකින්න පුළුවන් නම් එතනින් ප්‍රවේශ වෙලා ඉදිරියට යන්න පුළුවන්. ඒ කොතනින් පටන් ගත්තත් ගැටලුවක් නෑ. අවසානයේ සොයාගෙන සොයාගෙන යනකොට මේ සමස්ත ක්‍රියාවලිය අපි විසින් හඳුනා ගත යුතු වෙනවා කොතනින් පටන් ගත්තත්. ඒ නිසා පස්සපච්චය වේදනා කියන තැනින් පටන් ගන්න පුළුවන් නම් එතනින් පටන් ගන්න. එතන නම් වඩා දැනෙන්නේ ඒකත් එක්ක ගැඹුරට යන්න. මේ වේදනාව කියන එකත් එක්ක අපි බැඳෙන හැටි, පැටලෙන හැටි, ඇලෙන හැටි, ගැටෙන හැටි. ඒක වෙනස් කරගන්නේ කොහොමද? වේදනාව අපිට නවත්තන්න බෑනේ. පස්සපච්චය වේදනා කියන එක රහතන් වහන්සේටවත් බුදුහාමුදුරන්ටවත් නවත්තන්න බෑ. එතකොට ඒක නැවැත්විය නොහැකි කාරණයක්. දැන් මේ මේ පටිච්චසමුප්පාදයේ මේ ටික පැහැදිලි කරලා අපි අන්තිමට කතා කරමු රේරුකාණේ මහානායක හඳුරෝ පටිච්චසමුපාද පොතේ අගට පැහැදිලි කරනවා මේවා සංදි වශයෙන් බෙදෙන හැටි එක් එක් ආකාරයට මේවා තියෙන යම් යම් විශේෂතා. එතකොට එහිදී දක්වනවා සමහර කාරණා හේතු සමහර කාරණා ඵල ඊට පස්සේ ඵලය වෙන කාරණා යලි හේතුව බවට පත් වෙනවා. එතකොට දැන් අතීත හේතුවල ඵල හැටියට තමයි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඔය කාරණා පහම අපිට නවත්තන්න බෑ අවිද්‍යාව සහ තෘෂ්ණාව ක්‍රියාත්මක වෙච්ච ගමන් ඒ අවිද්‍යාව තෘෂ්ණා දෙකේ ඵලයක් හැටියට ප්‍රතිසන්දි විඥානය හටගන්නවා ප්‍රතිසන්දි විඥානය හට එතකොට ප්‍රතිසන්දි විඥානය කියන්නේ ඵලයක් ඒ ඵලය හටගත්තු තැනින් ඉඳලා ඉතුරු කාරණා ටිකත් අපිට නවත්තන්න බෑ ඒ විඥානය හටගත්තා නම් නාම රූප නාම රූප හටගත්තා නම් සලආයතන සලආයතන හටගත්තා නම් පස්ස පස්ස හටගත්තා නම් වේදනා ඔය ටික බුදුහාමුදුරුවන්ටවත් නවත්තන්න බෑ ක්‍රියාත්මක ඊට පස්සේ අපිට ආයේ මේක නවත්තනවා නම් කඩනවා නම් කඩන්න පුළුවන් තැන තමයි වේදනාපච්චය තණ්හා එතන තමයි ආයේ අපිට තේරුම් අරගෙන වළක්වා ගන්න නවත්වා ගන්න පුළුවන් තැන ඊට පස්සේ තණ්හා පත්‍ය උපාදාන. එතකොට තණ්හාව ඇති වුණොත් උපාදාන වෙනවා. උපාදාන ඇති වුණොත් භවය හැට ගන්නවා. භවය ඇති වුණොත් ජාති හැට ගන්නවා. ජාති හැටගත්තොත් ජරා මරණ. එතන නවත්තන්න බෑ. ඉතින් ඒ නිසා මේ මේ මේ සංදි දෙකෙන් තමයි මේක කඩන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට වඩා දැනෙන ප්‍රවේශ වෙන්නට පුළුවන් තැනින් අපි ප්‍රවේශ වීම වරදක් නැහැ. එහෙදිලි ස්වාමීන් වහන්සේ ඒ වන්සර්.